මෛත්‍රී භාවනාව කරන විට ඇතිවෙන ජවන් සිත් වලින් ඇතිවෙන පළවෙනි ජවන් සිත් මෙලොවදී පළ දෙන්නේ කුමන ආකාරයෙන්ද? නැවත කියන්න එක මෛත්‍රී භාවනාව කරන විට ඇතිවෙන ජවන් සිත් වලින් ඇතිවෙන පළවෙනි ජවන් සිත් මෙලොවදී පළ දෙන්නේ කුමන ආකාරයෙන්ද? එතකොට දැන් මෛත්‍රිය කියලා කියන්නේ අනිත් අයට යහපතක් කරන්නට ඇති වෙන උනන්දුවනේ ඒක හුදු සිතුවිල්ලක් විතරක් නෙමෙයි අන් අයගේ යහපත වෙනුවෙන් තමන් තුළ ඇති වෙන උනන්දුව උත්සාහය යහපත් මනෝභාවය සෞම්‍ය මනෝභාවය තමයි මෙත්සිත. එතකොට මේ මෙත්සිත හරියට මතුනොත් එහි ඇති වෙන ජවන්සිත හතෙන් පළමු ජවන්සිත ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දෙනවා. ඒක විපාක දෙන්නේ කොහොමද කියලා යහන්නේ. ඒක විපාක දෙන ක්‍රම බොහෝ තියෙන්නට පුළුවන්. අපට හඳුනා ගන්නට පුළුවන් එක ආකාරයක් තමයි වෙනදට වඩා අන් අය අපි කෙරෙහි ප්‍රියශීලීව කටයුතු කරන්න ඇසුරු කරන්න පෙළඹෙනවා. දැන් මෙතෙක් කාලයක් ඒ අය අපි කෙරෙහි එතරම් සමීප බවක්, ප්‍රියශීලී බවක්, හිතවත් බවක් තිබුණේ නැතිනම් ඒ අපි නැවත නැවත මෙත් වැඩිම කරගෙන යනකොට ditta dhamma vedaniya වශයෙන් කියන්නේ මේ ජීවිතය තුළම අපට අත්දකින්නට පුළුවන් වෙනදට වඩා අපිව අනිත් අයට ප්‍රිය වෙනවා ඒ වගේම අපට අන් අයව ප්‍රිය වෙනවා මේ අන්‍යෝන්‍ය ප්‍රියශීලීත්වය මිත්‍රත්වය ඕනෝන් කෙරෙහි පවතින නුරුස්නා ගති දුරු වෙලා දෙපාර්ශ්වයෙන්ම අපට අන් අයත් ප්‍රියශීලී වෙනවා අන් අයට අපිවත් ප්‍රියශීලී වෙනවා ඒක තමයි අපිට පහසුවෙන්ම දකින්න පුළුවන් ਦਿੱත්ත ධම්ම වේදනීය විපාකය එතකොට නමුත් දැන් අපි ඒක දකිනකොට ඊට පස්සේ හැඟීමක් ඇති වෙනවා ඒ අනිත් අයගෙන් එන ගස්ඨන වලක්වා ගන්නට අපි මෙත් වඩනවා කියලා. එතකොට අපේ මෛත්‍රිය අනිත් අය සුවපත් කරන්න නෙමෙයි මට එන පීඩාව වලක්වා. එතකොට සැබෑ මෙත් සිත නෙමෙයි. එතකොට පොඩි වංචක ධර්මයකටයි අපි හසු වෙලා තියෙන්නේ. එහෙම එහෙම වංචනිකව මෙත් වඩන්නට බෑ. අවංකවම අන් අය සුවපත් වෙන්න අන් අයට යහපතක් වෙන්න කියන ආකල්පය හරියට වර්ධනය කළොත් ඒක ditta ධම්ම වේදනීය වශයෙන් අපිට ඒක විපාක දකින්න පුළුවන්